අපේ මහානාම හාමුදුරු කරනහඳ මේ මට මේ ප්‍රශ්නයක් තියෙන මේ මේ හාමුදුරලා මේ කියනවා මේ ශුන්්‍යතාවය ශුන්‍යයි ශුන්‍යයි කියනවා නිවනත් ශුන්‍යයි කියනවා මට ඒක තේරවාදී බුද්ධාමට එකඟයිද ඒක තේරවාදී බුද්ධාමේ පටහැනි දෙයක්ද කියලා තමයි දැනගන්න ඕනේ අතේරවාදී බුදුදහමේ ශුන්‍ය කියන වචනය හමු වෙනවා හැබැයි ඒ ශුන්‍ය කියන දැන් ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියලා නිවන අරමුණු කරන ක්‍රම තුනක් තියෙනවා. ඒතර එතනදී ශුන්්‍යත කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් හටගෙන නිරුද්ධ වෙනකොට ඉතිරි වෙන කිසිදු දෙයක් නැහැ. ඒ කියන්නේ ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් මේ නාම රූප ධර්මයන්හි ඉතිරි වෙන්නේ නැහැ. හේතුප්‍රත්‍යයෙන් හටගන්නා සංස්කාරයන් අභාවයටපත් වෙනකොට නැවත තව භවයකට යන්න හෝ අවිඤ්ඤාසී ශක්තියක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා ආත්ම භවින් ශුන්‍යයි. එතකොට මේ ආත්ම භවින් ශුන්‍යයි කියන කාරණේ එන්නේ අනාත්ම නිසා. ඒ අනාත්ම දර්ශනය තමයි ශුන්්‍යත කියලා ඒ නිවන අරමුණු කරන්නට පාදක කරගන්නේ. ඒ නිසා බුදුදහමේ තේරවාද බුදුදහමේ ශුන්‍ය ශුන්‍ය සහ ශුන්්‍යත කියන වචනේ හමු වෙනවා. ඒ හමු වෙන්නේ ආත්ම කියන தත්යෙන් ශුන්‍යයි කියන අර්ථය සහ කිසිවක් නැහැ කියන අර්ථයෙන් නෑ. ඔව්. එතකොට මේ කියන අර්ථයෙන් කිසිවක් නැහැ කියන අර්ථයෙන් ගත්තොත් ඒක ඉතාම බරපතල වැරද්දකට. දැන් අර අපි මුලින් කිව්ව උදාහරණය ගමුකෝ දැන් අපි හිතමු රෝගයට ප්‍රතිකාර කළා රෝගේ අහෝසි වෙනවා. අවසනම දැන් අර කුෂ්ඨේ කසනවා වගේ එකකුත් නැහැ. තවනවා වගේ අතගානවා මේ මොකුත් සුවයක් නැහැ එතන. සුවයක් නැති නිසා ආයන රෝගේ අහෝසි වුණාම එතන මොකක්වත් නැහැ කියලා කියන්න බෑ. එතන මොකක් හරි තියෙනවා. මොකද්ද තියෙන්නේ? දුක නැති බව. දුක නැති බව විද්‍යමානයි එතන. ඒක විද්‍යමාන නැතිනම් දුක තියෙන්නට ඒ නිසා නිවන ශුන්‍යයි කියලා කියන්න පුළුවන් නිවන සංස්කාර ධර්මයන්ගෙන් ශුන්‍යයි. එහෙම කියන්නට පුළුවන්. හැබැයි නිවන පරමාර්ථ වශයෙන් विद्यමානයි. ඒක विद्यමාන නොවේ නම් නැවත දුක එතන පවතින්නට. එතන සංස්කාර තියෙනවා. ඒ නිසා නිවන සම්බන්ධව කතා කරනකොට ශුන්‍ය කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් නිවන සංස්කාරයන්ගෙන් ශුන්‍යයි. කියන අර්ථය. එතකොට සංස්කාර පිළිබඳව කතා කරනකොට ශුන්‍ය කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් ආත්ම භවෙන් ශුන්‍යයි කියන අර්ථය. ඒ විදිහට තමයි තේරවාදයේදී ඒක පැහැදිලි කරන්නේ.